විනය කර්ම පොත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පැවිදි කිරීම සියල්ල දනවදාලා වූ අප භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දුක්ගිනි වලින් දැවෙමින් සසර සැරිසරන අසරණ සත්වයන් දුකින් මුදා මොක්පුරයට පමුණුවනු වස් පිහිටුවා වදාළ මේ නෛර්යානික ශාසන වරයට නිවන් පසක් කරනු කැමැති සදහැවත් කුලපුත්‍රයන් පැවිදි කිරීම වශයෙන් ඇතුළු කිරීමේදී භික්ෂූන් වහන්සේ විසින් කරන්නට සිදුවන පළමුවන විනය කර්මය බණ්ඩු කර්ම නම් වේ. එය ප්‍රවෘජ්‍ය අපේක්ෂකයන්ගේ හිසකේ කැපීම පිළිබඳ විනය කර්මයකි. බුදුරජාණන් වහන්සේ වැඩවෙසෙන සමයේහි එක් කුලදරුවෙක් මාපියන් හා කලහ කරගෙන ගෙයින් පලා ගොස් සංඝාරාමයකට පැමිණ එහිදී එක් තෙරුන් වහන්සේ කෙනෙකුගෙන් පැවිද්ද ලබා ගත්තේය. එය අප්‍රසිද්ධ වශයෙන් සිදු වූවකි. බොහෝ භික්ෂූහු ඒ බව නොදත්හ. පැවිදි වූ දරුවාගේ මාපියෝ ඔහු සොයා ඇවිදින්නාහු ඒ ආරාමයට පැමිණ හමු වූ භික්ෂූන් වහන්සේලාගෙන් ස්වාමීනි නුඹ වහන්සේලා මෙබඳු දරුවෙකු දුටුසේක්ද මෙබඳු දරුවෙකු ආගිය තනක් දන්නාසේක්ද යයි ඇසූහ ඒ භික්ෂූන් ඒ දරුවා නුදුටු නිසාම අපි නුදුටුමහ යයිද නොදන්නා නිසාම ඒ දරුවා ගැන අපි නොදනුමහ යයිද කීහ දරුවාගේ මාපිය දෙදෙනා එපමණකින් සෑහීමකටපත් නොවි තනින් තන ඇවිද සොයන්නාහු පැවිදි වුන් දරුවා දැක භික්ෂූන් කෙරෙහි කිපි මේ භික්ෂූහු දුටු දේ නොදුටුම්හ යයිද දත් දෙය නොදතුම්හ යයිද බොරු කියන්නෝය බොරු කියන්නා වූ මේ භික්ෂූහු අලජ්ජීහුය දුස්සීලයෝය යනාදීන් භික්ෂූන්ට ගරහා කළහ. භික්ෂූහු ඒ කාරණය තථාගතයන් වහන්සේට සැලකලෝය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ మతు එවන්නක් සිදු නොවනු පිණිස අනුජානාමි භික්ඛවේ සංඝං අපලෝකෙතුම් බණ්ඩුකම්මාය යයි බණ්ඩු කර්මය අනුදන වදාළසේක එය කල යුත්තේ දෑගොලකට වඩා දික් වූ ඉසකේ ඇතියෙකුගේ කෙස් භික්ෂුවක් විසින් හෝ භික්ෂුවකගේ නියමයෙන් හෝ කපන කල්හිය. එය කලයුත්තේ මෙසේය. ආරාමය තුල වෙසෙන සියලු භික්ෂූන් රැස්කොට පැවිද්ද ලබන තැනැත්තා සංඝයා ඉදිරියට පමුණුවා ගුරුවරයා විසින් හෝ අනික් භික්ෂුවක් විසින් හෝ සංඝයා ඉදිරියේහි සංඝං බන්තේ ඉමස්ස ධාරකස්ස බණ්ඩුකම්මං ආපුච්ඡාමි යන මේ වාක්‍ය තෙවරක් හෝ දෙවරක් හෝ එක්වරක් හෝ කීමෙනි බණ්ඩු කර්මය සඳහා ඉමස්ස ධාරකස්ස බණ්ඩුකම්මං ආපුච්ඡාමි කියා හෝ ඉමස්ස සමන කරණං ආපුච්ඡාමි කියා හෝ අයං සමනෝ හෝතු කාමෝ කියා හෝ කීමද වටනේය භික්ෂූන් වහන්සේලා එක්රැස් නොකරවා ඒ ඒ භික්ෂූන් වහන්සේ වෙසෙන තැන්වලට ගොස් බණ්ඩු කර්මය ਵਿਚාරන්නට වටනේය පැවිදි කරන ගුරුවරයාම භික්ෂූන් වහන්සේ වෙත නොගොස් අනිකකු යවා භික්ෂූන්ගෙන් ਵਿਚාරන්නටද වටනේය සියලු භික්ෂූන් එක්රැස් කරවීමට හෝ වෙන වෙනම ගොස් ආරෝචනය කිරීමට හෝ අපහසු වන තරමට භික්ෂූන් බහුල අවස්ථාවක ඒ කර්මය කරන්නට සිදු වී ඇතහොත් බද්ධ සීමාවට හෝ උදකොක්ෂේප සීමාවකට හෝ ගොස් ඒ රැස් වූ භික්ෂූන් හමුවෙහි ඒ කර්මය කළ යුතුය. පැවිදි වන්නෙකුගේ හිසකේ කැපීම සැලකිය යුතු කරුණකි. පැවිදි වන තැනැත්තා පින් නැති ගුණ නුවණ ඇති මතු බුදුසස්නට විශේෂයෙන් ප්‍රයෝජන විය හැකි පුද්ගලයෙකු වේ නම් එබඳු පුද්ගලයන් ගැන ගුරුවරුන් විසින් විශේෂයෙන් සැලකිය යුතුය. එබඳු පුද්ගලයෙකු පැවිදි කිරීමේදී හිසකේ කපවාගෙන නා පිරිසුදු වී එන්න ය කියා ප්‍රෞර්ජ අපේක්ෂකයා පිටත් කර නොයවා බණ්ඩු කර්මයෙන් පසු ගුරුවරයාම ප්‍රවෘජා අපේක්ෂකයා ජල ස්ථානයකට කැඳවාගෙන ගොස් හිසකේ කපා දීම හොඳ ක්‍රමයයි පැවිදි වන අවස්ථාව කුල පුත්‍රයෙකුගේ සිත ඊට ප්‍රසන්න අවස්ථාවකි. ඒ නිසා ඒ අවස්ථාවේදී කියා දෙන දෙය ඔහුගේ සිතට තදින් කා වදින්නේය. හිස මුඩු කරන අවස්ථාව පැවිදි වන්නහුට තච පංචක කමඨහන කියා දීමට ඊටාම හොඳ අවස්ථාවය. නුවණැති ගුරුවරුන් විසින් මේ අවස්ථාවෙහි කියා දුන් තච පංචක කර්මස්ථානය මෙනෙහි කොට ඒ අනුව සිත යවා නාම රූප විවස්ථාව කරගෙන සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණත්‍රය දැක සිව්සස් අවබෝධ කරගෙන උපනිශ්ව සම්පත්තිය ඇත්තා වූ ඇතැම් කුල පුත්‍රයෝ හිසකේ කපද්දීම මගඵල පිළිවෙලින් අරහත්වයට පැමිණ සියලු කෙලෙසුන් නසා නිවන් දකිති. එසේ හිසකේ කැපීමේදී රහත් වූ පුද්ගලයන් ගැන අපේ පොතපතෙහි නොඑක් තැන්වල සඳහන් වී ඇත්තේය. එකෙනෙහිම රහත් වීමට තරම් හේතු සම්පත්තිය නැති කුල පුත්‍රයන්ටද ඒ මොහොතේදී කියා දෙන දෙය තදින් සිතට වැදෙන බැවින් බොහෝ ප්‍රයෝජන වන්නේය. ප්‍රෞර්ජා අපේක්ෂකයාට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන වනු පිණිස ගුරුවරයා විසින් තච පංචක කර්මස්ථානය කියා දෙමින් පැවිදි වන්නහුගේ හිස බෑම කළ යුතුය. ගුරුවරයාට හිසකේ කැපිය නොහැකි වීමෙන් එය අනිකෙකු ලවා කරවතහොත් ගුරුවරයා විසින් සමීපයේ සිට ප්‍රෞර්ජා අපේක්ෂකයාට තච පංචක කමඨහන කියා දිය යුතුය. එසේ කරවීමට ගුරුවරයා විසින් අන්‍ය භික්ෂුවක් හෝ යදවිය යුතුය. එය කිරීමේදී පළමුවෙන් කපන හිසකේ රොද ප්‍රෞර්ජ අපේක්ෂකයාගේ අතේ තබා එය හොඳින් බලා එහි සැටි සිතට ගන්නා ලෙස පැවිදිවන තැනැත්තාට කියා ඉක්බිති කමටහන කියා දිය යුතුය. එය කියා දිය යුත්තේ මෙසේය. තච පංචක කර්මස්ථානය ශරීරයේ කොටසක් වූ මේ කෙස් දුගද නිසාද පිත් සෙම් ලේ සරව මල මුත්‍ර ආදී කැතකුණු නිසා හටගත් දෙයක් වන බැවින්ද එක් තිස් කැතකුණු ගොඩේම හටගත් දෙයක් වන නිසාද කැත දෙයකි ශරීරයේහි කොටසක් වූ ලොම් දුගඳ නිසාද පිත් සෙම් ලේ සරව මල මුත්‍රාදී කැතකුණු නිසා හටගත් දෙයක් වන බැවින්ද එක් තිස් කැතකුණු ගොඩේම හටගත් දෙයක් වන නිසාද කැත දෙයකි ශරීරයේ කොටසක් වූ මේ නිය දුගඳ නිසාද පිත් සෙම් ලේ සරව මල මුත්‍රාදී කැතකුණු නිසා හටගත් දෙයක් වන බැවින්ද එක් තිස් කැතකුණු ගොඩේම හටගත් දෙයක් වන නිසාද කැත දෙයකි ශරීරයේ කොටසක් වූ මේ දත් දුගද නිසාද පිත් සෙම් ලේ සරව මල මුත්‍රාදී කැතකුණු නිසා හටගත් දෙයක් වන බැවින්ද එක්තිස් කැතකුණු ගොඩේම හටගත් දෙයක් වන නිසාද කැත දෙයකි. ශරීරයේ කොටසක් වූ මේ සම දුගඳ නිසාද පිත්සෙම් ලේ සරව මල මුත්‍රාදී කැතකුණු නිසා හටගත් දෙයක් වන බැවින්ද එක්තිස් කැතකුණු ගොඩේම හටගත් දෙයක් වන නිසාද කැත දෙයකි. ධාතු වශයෙන් ශරීරයේ කොටසක් වූ මේ කෙස් සත්වයකු නොවන පුද්ගලයෙකු නොවන ආත්මයක් නොවන අයිතිකරුවෙකු නැති පඨවි ධාතු කොටසකි ශරීරයේ කොටසක් වූ මේ ලොම් සත්වයකු නොවන පුද්ගලයෙකු නොවන ආත්මයක් නොවන අයිතිකරුවෙකු නැති පඨවි ධාතු කොටසකි ශරීරයේ කොටසක් වූ මේ නිය සත්වයකු නොවන පුද්ගලයෙකු නොවන ආත්මයක් නොවන අයිතිකරුවෙකු නැති පඨවි ධාතු කොටසකි. ශරීරයේ කොටසක් වූ මේ දත් සත්වයකු නොවන පුද්ගලයෙකු නොවන ආත්මයක් නොවන අයිතිකරුවෙකු නැති පඨවි ධාතු කොටසකි. ශරීරයේ කොටසක් වූ මේ සම සත්වයකු නොවන පුද්ගලයෙකු නොවන ආත්මයක් නොවන අයිතිකරුවෙකු නැති පඨවි ධාතු කොටසකි. පැවිදිවන තැනැත්තා විසින් පැවිදිවීමෙන් පසුද මේ භාවනාව නොහැර කළ යුතුය. හිසකේ කැපීමෙන් පසු ගිහි ගඳ යන පරිදි සබන්ගා හොඳින් ඇඟ උලා නා පිරිසිදු විය යුතුය. පැවිදි වන තැනැත්තා එසේ කර ගැනීමට නොසමත් තැනැත්තෙක් වේ නම් ගුරුවරයා විසින් ප්‍රවෘජා අපේක්ෂකයා නාවා පිරිසිදු කළ යුතුය. එසේ කිරීමේදී පියෙකු ආදරණීය දරුවෙකු නාවන්නාක් මෙන් කැත නොසිතා කරුණාවෙන් කළ යුතුය. ඉක්බිති පිරිසිදු වත් හඳවා ප්‍රවෘජා අපේක්ෂකයා පැවිදි කරන තැනට කැඳවාගෙන යා යුතුය. පැවිදි වන තැනට පැමිණි පසු පැවිදි වන කුලපුත්‍රයාගේ මාපියෝ එහි වෙත්නම් පළමු කොට ඔවුන්ගේ පා වැඳ සමුගෙන උපාධ්‍ය ආචාර්යවරයා ඇතුළු රැස්ව සිටින භික්ෂූන් වහන්සේලාගේද පා වැඳ සිවුරු අතටගෙන උපාධ්‍ය ආචාර්යයන් වහන්සේ ඉදිරියේහි උක්කුටිකයෙන් හිඳ වැඳගෙන පැවිද්ද අයදිය යුතුය. ඒ සඳහා කියන වාක්‍ය මෙසේය. ඕකාස අහං බන්තේ පබ්බජ්ජං යාචාමි ဒ ුතියම්පි අහං බන්තේ පබ්බජ්ජං යාචාමි තතියම්පි අහං බන්තේ පබ්බජ්ජං යාචාමි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මේ බන්තේ අනුකම්පං උපාදාය ဒ ුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවං ගහිත්වා පබ්බාජේත මං බන්තේ අනුකම්පං උපාදාය තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මං බන්තේ අනුකම්පං උපාදාය මේ වාක්‍ය කියා උපාධ්‍ය ආචාර්යයන් වහන්සේ අතට තමාගේ සිවුරු පිළිගන්වා නැවතද උපාධ්‍ය ආචාර්යයන් වහන්සේ ඉදිරියේහි උක්කුටිකව හිඳ වැඳගෙන මේ වාක්‍ය කියනු. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඒතං කාසාවං දත්වා පබ්බාජේත මං බන්තේ අනුකම්පං උපාදාය dutiyampi sabba dukkha peyalang tatiyampi sabba dukkha peyalang මේ වාක්‍ය කියා ප්‍රවෘජ අපේක්ෂකයා සිවුරු ඉල්ලූ කලෙහි ගුරුවරයා විසින් සිවුරු පටිය ප්‍රවෘජ අපේක්ෂකයාගේ කරහිලා හැඳ පොරවා ගැනීමට Taman අත තිබෙන සිවුරු ඔහුට දිය යුතුය ප්‍රෞර්ජා අපේක්ෂකයා විසින් ගුරුවරයාගෙන් ලත් ඒ සිවුරු ප්‍රත්‍යවේක්ෂා කොට හැඳ පොරවා ගත යුතුය. පැවිදිවන තැනැත්තා සිවුරු හැඳ පොරවා ගැනීමට සමත් නොවේ නම් ගුරුවරයා හෝ අනිකෙකු හෝ ඒවා හැඳ පොරවා ගැනීමට උපකාර විය යුතුය. මෙසේ ගුරුවරයෙකුගෙන් ලබා නොගෙන ගිහියෙකු විසින් සිවුරු හැඳීම නොකළ යුතුය. පැවිද්ද ලබන තැනැත්තා කලින්ම සිවුරු හැඳ පොරවාගෙන සිටියහොත් ඒවා ඉවත් කර සිවුරු දී පැවිදි කළ යුතුය. එසේ නොකොට සරණ සමාදන් කළේද පැවිද්ද නොපිහිටන්නේය. උපාධ්‍යයන් වහන්සේගේ අනෙන් අනෙකෙකු විසින් සිවුරු හැඳ වුවද වටනේය. උපාධ්‍යායන් වහන්සේ විසින් මේ සිවුරු මොහුට හඳවන්න යයි කියා ගිහියෙකු අතට දුනහොත් උපාධ්‍යයන්ගේ අනින් ගිහියෙකු විසින් සිවුරු හැඳවීමද වටනේය සිවුරු හැඳ පොරවාගත් පසු ප්‍රෞර්ජා අපේක්ෂකයා නැවතද උපාධ්‍යායන් වහන්සේ වෙත ගොස් පසඟ පිහිටුවා පා වැඳ උක්කුටිකව වැඳ ගෙන හිඳ තිසරණ සහිත පැවිදි දස සීලය මේ වාක්‍ය කියා ඉල්ලිය යුතුය. ඕකාස අහං බන්තේ තිසරණේන සද්ධින් පබ්බජ්ජා දස සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේත මේ බන්තේ ဒ ුතියම්පි අහං බන්තේ පෙය්‍යාලං තතියම්පි අහං බන්තේ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 වචන එකට සම්බන්ධ කොට හෝ බුද්ධම් සරණම් ගච්ඡාමි යනාදීන් මකරාන්ත කොට වචන වෙන්කොට උච්චාරණය කිරීමෙන් හෝ සරණ සමාදානය කරවිය යුතුය. මේ දෙආකාරයෙන්ම සමාදන් කරවීම වඩා හොඳය. බොහෝ ආචාර්යවරු එසේ කරති. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි යනාදී සිකපද නොකියේද සරණ සමාදානයෙන්ම සාමණේර භාවයට පැමිණීම සිදුවෙයි. සිකපද කීම මෙහි ප්‍රධාන කරුණක් නොවේ. ගිහියාගේ සරණ ගමනය චේතනාව ප්‍රධාන කරුණක් වන බැවින් කවර බසකින් කවර ආකාරයකින් සිකපද කීයේද සරණ ගමනය සිදුවේයි. සාමණේරයන්ගේ සරණ ගමනය සිදුවන්නේ pāli භාෂාවෙන්ම වචන නොවරදවා අකුරු නොවරදවා ස්ථාන කරණ සම්පත්තිය ඇතිව අකුරු හොඳාකාර කියවෙන පරිදි ගුරුවරයා විසින් කියවීමෙන් හා ගෝලයා විසින් එසේම නොවරදවා කීමෙන්ය. ගුරු ගෝල දෙදෙනාගෙන් එක් අයෙකු වද මනාකොට උච්චාරණය කිරීමට අසමත් වුවහොත් සරණ ගමනය සිදු නොවේ. දත් නැති මහල්ලන්ට ඒවා සම්පූර්ණ කොට උච්චාරණය නොකළ හැකිය. එබැවින් දත් නැති මහලු තෙරුන් වහන්සේලා විසින් ගෝලයන් මහාන කිරීමේදී අනිකෙකු ලවා සරණ සමාදානය කරවා ගත යුතුය. උපාධ්‍යාය ග්‍රහණය සාමණේර සීලය සමාදන් වීමෙන් පසු පැවිද්ද ලැබූ තැනැත්තා විසින් උපාධ්‍යායන් වහන්සේට වැඳගෙන උක්කුටිකයෙන් හිඳ උපජ්ජයෝ මේ බන්තේ හෝහි යන වැකිය තුන්වරක් කියා උපාධ්‍යාය ග්‍රහණය කළ යුතුය. ගෝලයා විසින් එසේ කී කලෙහි උපාධ්‍යායන් වහන්සේ විසින් පාසාදිකේන සම්පාදේහි යයි කියා එය පිළිගත යුතුය. uppajjayo bhikkave saddhi viharikamhi putta cittang upatta pessati saddhi vihariko uppajjayam hi පීතු චිත්තං උපට්ඨ පෙස්සති එවං තේ අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පත්තිස්සා සභාගවුත්තිකා විහරන්තා ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරුල්හිං වේපුල්ලං ආපජ්ජಂತಿ යන බුද්ධ වචනය පරිදි සාමණේර නම විසින් උපාධ්‍යායන් වහන්සේ තමාගේ පියා ලෙස සලකාගෙන උපාධ්‍යායන් වහන්සේ කෙරෙහි අත්‍යාදර ගෞරවයෙන් යුක්තව උන්වහන්සේට සර්වාකාරයෙන් කීකරුව වාසය කළ යුතුය. උපාධ්‍යායන් වහන්සේ විසින්ද තමන්ගේ සද්දි විහාරික සාමණේරයා පුත්‍රයෙකු මෙන් සලකාගෙන ඔහු කෙරෙහි කරුණාවත් විය යුතුය. උපාධ්‍යායන් වහන්සේ විසින් අභිනව සාමණේර නමට පාසිවුරු දැරීම් ආදිය තමන් සමීපයේම වාසය කරවාගෙන පුහුණු කරවිය යුතුය. ඒවා පුහුණු කරවන තුරු නිමන්ත්‍රණ ආදියට නොයවා ලදරෙවෙකු රකින්නාක් මෙන් අභිනව සාමණේරයා රැකිය යුතුය. සාමණේරයෙකු විසින් රැකිය යුතු ශික්ෂාවන් උගන්වා දිය යුතුය. සාමණේරයා විසින්ද අනුජානාමි වික්ඛවේ දසංගේහි සමන්නාගතං සාමණේරං නාසෙතුං පානාති පාති හෝති අදින්නාදායි හෝති අබ්‍රහ්මචාරී හෝති මුසාවාදී හෝති මජ්ජපායී හෝති බුද්දස්ස අවන්නං වාසති ධම්මස්ස අවන්නං වාසති සංඝස්ස අවන්නං වාසති මිච්ඡා දිට්ඨිකෝ හෝති භික්ඛුනී දූසකෝ හෝති යනුවෙන් දැක්වෙන නාසනාංග 10 අතුරෙන් එකකුදු නොබිඳ සුවච වාසය කළ යුතුය එයින් එකකුදු කඩ කළහොත් සරණ ගමනේ පටන් සම්පූර්ණ සාමණේර සීලය බිඳෙයි. උපාධ්‍යාය ග්‍රහණයද නැතිවෙයි. සංඝාරාමේහි ඔහුට ලැබී තිබුණු සෙනසුනටද හේ අහිමි වෙයි. සංඝලාභයටද අහිමි වෙයි. ඔහු ආයති සංවරයෙහි පිහිටා නැවත සරණ සමාදානය නොකරතොත් ඒ සාමණේරයා සිවුරු හරවා සංගරමින් පහ කළ යුතුය. පරාජිකාවට පැමිණි සාමණේරයා තමාගේ වරද පිළිගෙන නැවත සංවරයේ පිහිටවනු කැමැති වුවහොත් නැවත සරණ සමාදානය කරවා උපාධ්‍යාය ග්‍රහණයද කරවිය යුතුය. සාමණේරයන්ගේ සරණ ගමනය භික්ෂූන්ගේ උපසම්පදා කර්ම වාක්‍ය වැනිය. උපසම්පදා කර්ම වාක්‍ය කීමෙන් භික්ෂුවගේ චතුපාරිශුද්ධ සීල සමාදානය සිදුවන්නක් මෙන් සරණ සමාදානයෙන්ම සාමණේරයන්ගේ දස සීල සමාදානයද සිදුවේයි. එහෙත් ආයති සංවරයේ පිහිටීම පිණිස හා දල්හිකරණය පිණිස සරණ සමාදානය කරවීමෙන් පසු සිකපද 10ද සමාදන් කරවිය යුතුය. නාසනාංග 10ට අයත් නොවන වරදක් සාමණේරයා අතින් සිදුවහොත් ඒ වරදට දිය දඬුවම් වැලි දඬුවම් ආදී යම්කිසි දඬුවමක් කළ යුතුය. දඬුවම් කර ආයති සංවරයෙහි පිහිටීමෙන් සීලය පිරිසිදු වෙයි. නැවත සිකපද සමාදන් නොවූ වාට වරදක් නැත. පැවිදි කිරීමට නුසුදුස්සෝ. පැවිදි කරනු ලැබුවහොද පැවිද්ද නොපිහිටන සර්වාකාරයෙන් පැවිද්දට අභාව්‍ය පුද්ගලයෝය. පැවිදි කරනු ලැබුවහොත් පැවිද්ද පිහිටන පැවිදි බවට නොහොබනා බැවින් පැවිද්ද තහනම් කර ඇති පුද්ගලයෝය යයි පැවිද්දට නුසුදුසු පුද්ගලයෝ දෙකොටසකි. නුසුදුසන්ට පැවිදි බවට පත්කිරීමෙන් ගුරුවරයාට දුකලා ඇවැත් වෙයි. ඇවිද්දට අභාව්‍ය පුද්ගලයෝ 11 දෙන පණ්ඩකෝ භික්ඛවේ අනුසම්පන්නෝ න උපසම්පාදේතබ්බෝ උපසම්පන්නෝ නාසෙබ්බෝ උබතෝ ව්‍යංජනිකෝ භික්ඛවේ අනුසම්පන්නෝ න උපසම්පාදේතබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ තෙය්‍ය සංවාසකෝ භික්ඛවේ අනුසම්පන්නෝ න උපසම්පාදේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ තිත්ත්‍ය පක්ඛන්තකෝ භික්ඛවේ අනුසම්පන්නෝ න උපසම්පාදේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ තිරච්ඡාන ගතෝ භික්ඛවේ අනුසම්පන්නෝ න උපසම්පාදේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ මාතු ඝාතකෝ භික්ඛවේ අනුසම්පන්නෝ න උපසම්පාදේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ පීතු ඝාතකෝ භික්ඛවේ අනුසම්පන්නෝ න උපසම්පාදේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ අරහන්ත ඝාතකෝ භික්ඛවේ අනුසම්පන්නෝ න උපසම්පාතේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ ලෝහිතුප්පාදකෝ භික්ඛවේ අනුසම්පන්නෝ න උපසම්පාදේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ ලෝහිතුප්පාදකෝ භික්ඛවේ අනුසම්පන්නෝ න උපසම්පාදේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ සංඝ බේදකෝ භික්ඛවේ අනුසම්පන්නෝ න උපසම්පාදේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ භික්ඛුනී දූසකෝ භික්ඛවේ අනුසම්පන්නෝ න උපසම්පාදේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ මේ විනය ප්‍රඥප්ති 11 දැක්වෙන පණ්ඩකයා උබතෝ ව්‍යංජනකයා තෙය සංවාසකයා තිත්තිය පක්ඛන්තකයා තිරච්ඡාන ගතයා මාතු ඝාතකයා පීතු ඝාතකයා අරහන්ත ඝාතකයා ලෝහිතුත්පාදකයා සංඝ බේදකයා වික්කුණී දූසකයා යන පුද්ගලයෝ 11 දෙන පැවිද්දටත් උපසම්පතාවටත් අභව්‍යයෝය පැවිදි කරනු ලැබුවාහුද ඔවුනට පැවිද්ද නොපිහිටන්නේය උපසම්පදා කරහු ලැබුවාහුද උපසම්පදාව නොපිහිටන්නේය. ලිංගත්තනකය සංවාසනත්තනකය උභයනත්තනකය යයි තෙය සංවාසකයෝ තිදෙනකි. ගුරුවරයෙකුගෙන් පැවිද්ද නොලබා තෙමේම සිවුරු හැඳ පොරවාගෙන භික්ෂු වස් ගණනක් නොපවසන්නා වූ වැඩිමහලු පිළිවෙලින් වන්දනාව නොයවසන්නා වූ අසුන් ගැනීමෙන් අන් භික්ෂුවකට බාධා නොකරන්නා වූ විනය කර්මවලට සහභාගී නොවන්නා වූ ශ්‍රවණ වේසය පමණක් හොරෙන් ගෙන සිටින තැනැත්තා ලිංගත්තනකය නම් වෙයි. භික්ෂූන් අතින් සාමණේර පැවිද්ද පමණක් ලබා විදේශයකට ගොස් මම මෙපමණ වස් ඇතියෙක්මි යයි බොරු වස් ගණන කියන්නා වූද වැඩිමහලු පිළිවෙලින් භික්ෂූන්ගෙන් වැඳුම් පිළිගන්නා වූද අසුන් ගැනීමෙන් භික්ෂූන්ට බාධා කරන්නා වූද විනය කර්මවලට පෙනී සිටින්නා වූද තැනැත්තා සංවාසය පමණක් සොරෙන් කරන බැවින් සංවාසනත්තනක නමේ තමාම සිවුරු පොරවාගෙන විහාරයට ගොස් වස් ගණන කියන්නා වූද භික්ෂූන්ගෙන් වැඳුම් ඉවසන්නා වූද අසුන් ගැනීමෙන් භික්ෂූන්ට බාධා කරන්නා වූද විනය කර්මවලට සහභාගී වන්නා වූද තනත්තා උභයත්තනක නමි තෙය්‍ය සංවාසකයන් පිළිබඳ දීර්ඝ විස්තරයක් සමන්ත පාසාදිකාවෙහි ඇත්තේය එය බලාගත යුතුය තිත්‍ය පක්කන්තක යනු බුදු සසුනේහි පැවිදිව භික්ෂුවක්ව සිට පසුව තීර්ථක ප්‍රවෘජාව හා ඔවුන්ගේ ලබ්ධියද ගත් තැනැත්තාය. තිරච්ඡාන ගතය යන මෙයින් අදහස් කරන්නේ තිරිසුන් තිරිසනුන් පමණක් නොව මනුෂ්‍ය ජාතියට අයත් නො වූ නාග සුපර්ණ දේව බ්‍රහ්ම ආදී සියල්ලන්ය. ප්‍රෞර්ජාව මිනිසයන්ට පමණක් හිමි දෙයකි. මාතු ඝාතකයාය යනු ආනන්තරීය කර්මයන්ට අයත් මාතෘ ඝාත කර්මය කළ තැනැත්තාය. ඒ කර්මය සිදුවන්නේ මිනිස්්‍ය ජාතියට අයත් දරුවෙකු විසින් මිනිස්්‍ය ජාතියටම අයත් වූ මවකගේ ජීවිතය ඕනෑ කමින්ම නැසීමෙනි. පීතෘ ඝාතකයා ගැන කී යුත්තේද එසේමය. මරණු ලබන තැනැත්තා තමාගේ පියා බව නොදැන වුවද මැරීමෙන් ආනන්තරීය කර්මය සිදුවේ. විස්තර සමන්ත පාසාදිකාවෙන් බලාගත යුතුය. බෞද්ධයාගේ අත්පොතෙහිද ඒ කර්ම ගැන විස්තරයක් ඇත්තේය. අරහන්ත ඝාතකයාද මනුෂ්‍ය රහතුන්ගේ වශයෙන්ම කිය යුතුය. පැවිදි වූ හෝ නො වූ හෝ මනුෂ්‍ය ජාතික රහත් කෙනෙකුගේ ජීවිතය මිනිසියෙකු විසින්ම ඕනෑකමින් නැසුවහොත් ආනන්තරීය කර්මය වෙයි. ඔහුට ප්‍රෞර්ජාව නොලැබිය හැකිය. මනුෂ්‍ය නොවන රහත් කෙනෙකු මැරුවහොත් බරපතල පවක් පමණක් වෙයි. ආනන්තරීය කර්මයක් නොවේ. තිරසනෙක් මිනිස්්‍ය ජාතික රහතන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය නැසුවේද ආනන්තරීය කර්මය සිදු නොවේයි. බරපතල පාපයක් පමණක් වෙයි. ලෝහිතුත් පාදකයා යනු දේවදත්ත මෙන් නපුරු සිතින් ජීවමාන බුදුවරයෙකුගේ ශරීරයෙන් එක් බිඳුවක් පමණ වූ ලේ සෙල වූ තැනැත්තාය. ඔහුට පැවිද්ද හා උපසම්පදාව වාරිතය. අවබෝධයක් සුව කරනු පිණිස මෛත්‍රී සහගත සිතින් බුද්ධ ශරීරයෙන් ලේ බැහැර කරන්නාහට පිනක් මිස පාපයක් නොවේ. සංඝ බේදකයාය යනු දේවදත්ත මෙන් චතුර්විධ විනය කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් කිරීම වශයෙන් සංඝයා බිඳින තනත්තාය. ඒ උපසම්පන්නයෙකු විසින් මිස අනුසම්පන්නයෙකු විසින් නොකළ හැකි කර්මයකි. භික්ඛුනි දූසකයා යනු මාර්ගත්‍රයෙන් එක්තරා මාර්ගයක් හි ප්‍රකෘති භික්ෂුණියක් දූෂණය කළ තැනැත්තාය. ඔහුට ප්‍රෝජාව හා උපසම්පදාව වාරිතය. කාය සංසර්ගයෙන් භික්ෂුණියකගේ සීලය විනාශ කළ තැනැත්තාට ප්‍රෝජාව හා උපසම්පදාව අවාරිතය. පැවිදි කලහොත් පැවිද්ද පිහිටන පැවිදි නොකල යුතු පුද්ගලයෝ න භික්ඛවේ අනුඤ්ඤාතෝ මාතා පිතූහි පුත්තෝ පබ්බාජේ තබ්බා යෝ පබ්බාජේය ආපත්‍ති දුක්ඛටස්ස යනු විනය ප්‍රඥාප්ති බැවින් මාපියන් විසින් අනුදත් නොකල කුල පුත්‍රයන් පැවිදි නොකල යුතුය වරක් මාපියන්ගේ අනුදැනීම ලැබ පැවිදි වූ තැනැත්තා සිවුරු හැරගොස් නැවත පැවිදි වීමට පැමිණියේද නැවතත් මාපියන්ගේ අනුදැනම නොලබා පැවිදි නොකළ යුතුය යම්කිසි දරුවෙක් මොහු නුඹ වහන්සේලාටම බාර කරමිය නුඹ වහන්සේලා කැමැති විටක මොහු පැවිදි කරන්නටය කියා මාපියන් විසින් බාර කරන ලද්දේ වේ නම් කොතෙක් වර සිවුරු හැරගියේද ආවිත මාපියන් නොවිචාරා ඒ දරුවා පැවිදි කළ යුතුය. මාපියන් හා කලහකොට විහාරයට આવුත් පැවිද්ද ඉල්ලා සිටින කෙනෙකුට මාපියන්ගේ අවසරය ඉල්ලාගෙන එන්නට යයි කී කලෙහි ඒ මම මාපියන් වෙත නොයමි. මා පැවිදි නොකලහොත් ජීවිතය හෝ නසා ගන්නෙමි. නුඹ වහන්සේලාට හෝ අනර්ථයක් කරමි යයි කියානම් ඔහුගේ ආරක්ෂාව පිණිස පැවිදි කරන්නට වටනේය. එසේ පැවිදි කරනු ලැබුවෙකුගෙන් ඔහුගේ මාපියන් අවුත් විචාලහොත් කාරණය ඔවුන්ට දැන්විය යුතුය. න භික්ඛවේ පංචහි ආබාධේහි පුට්ඨෝ පබ්බාජේතබ්බෝ යෝ පබ්බාජෙය්‍ය ආපත්‍ති දුක්ඛ တ ස්ස යනු විනය ප්‍රඥප්ති බැවින් පංච ආබාධයෙන් අතුරෙන් යම්කිසි ආබාධයක් ඇතියෙකු පැවිදි නොකළ යුතුය. පංච ආබාධයෝ නම් කුට්ඨ, ගණ්ඩ, කිලාස, සෝස, අපමාර යන නම් වලින් කියන ආබාධයෝය. කුට්ඨ යනු රතු ලප, කළු ලප, දද ආදී සමේ හටගන්නා රෝගයෝය. සුලංගිල්ලේ නිය පිටතරම් වූ වර්ධනය වන පක්ෂයේ සිටි කුෂ්ඨයක් ඇතියෙකු පැවිදි නොකළ යුතුය. සිවුරු වලට වැසෙන තැනක සුවවන අතට හැරී ඇති නියපිට පමණට කුඩා කුෂ්ඨයක් ඇති තැනැත්තා පැවිදි කිරීම සුදුසුය. කුෂ්ඨ රෝගියෙකුට පිළියම් කරවා පැවිදි කිරීමෙහිදීද සමේ ප්‍රකෘති පැහැය ඇති වූ කල්හිම පැවිදි කළ යුතුය. ගොයෙකුගේ පිටෙහිසේ අලු මතුවන ශරීරයේ ඇතියේද පැවිදි නොකල යුතුයයි විනය අටුවාවෙහි කියා ඇත්තේය. ගණ්ඩ යනු දොඹ ගෙඩි දෙහි ගෙඩිසේ ශරීරයේ ඒ ඒ තැන හටගන්නා වූ නොපැසෙන්නා වූ ගෙඩිය ඒ වාට වායු ගෙඩියයිද සමහරු කියති. දෙබර ගෙඩියක් පමණ වූද වැඩෙන gediyak ඇති තැනැත්තා පැවිදි නොකළ යුතුය. ඩෙබර gediyak පමණ කුඩා වූ නොවැඩෙන gediyak වැසෙන තැනක ඇති තැනැත්තා පැවිදි කරන්නට වටනේය. මුහුණ ආදී නොවැසෙන තැනක නොවැඩෙන gedi ඇත්තේද පැවිදි නොකළ යුතුය. ගෙඩිවලට පිළියම් කොට පැවිදි කිරීමෙහිදීද සම ප්‍රකෘතිමත් වූවාට පසුවම පැවිදි කළ යුතුය. වනය තිබියදී පැවිදි නොකළ යුතුය. කිලාස යනු රත්පියුම් හෙළපියුම් පෙතිපැහැයට සමෙහි හටගන්නා වියලි කුෂ්ඨ විශේෂයකි. දැනට බොහෝසෙයින් දක්නට ලැබෙන සුදුකබර රෝගය කිලාසයයි. මේ රෝගය ඇතියන් ගැනද කුෂ්ඨ රෝගීන්ට කී පරිදි පිළිපැදිය යුතුය. සෝස යනු දිනෙන් දින මදින් මද ශරීරය ගෙවා වියලවා රෝගියා මරුමුවට පමුණුවන ෂය රෝගයයි. අපමාර යනු මිනිසා හිටි හැටියේම සිහිසන් නැතිව බිම ඇද වැටි සමහර විට මුවින් සෙමහා ලේද පෙරමින් දඟලන බිම හැපෙන අපස්මාර රෝගයයි. එය යක්ෂ රෝගයක් යයි කියති. න භික්ඛවේ රාජා බටෝ පබ්බාචේ තබ්බෝ යෝ පබ්බාජෙය්‍ය ආපatti දුක්ඛටස්ස යනු විනය ප්‍රඥප්ති බැවින් රාජබටයා පැවිදි නොකළ යුතුය යම්කිසි කාර්යයක් කිරීම ගැන රජ කෙනෙකුගෙන් හෝ රාජකීයකගෙන් හෝ වැටුප් ලැබමින් සිටින තැනැත්තා රාජබට නම් වේ ඒ ඒ අය රස්සාවෙන් අසූ පසු පැවිදි කිරීම වටනේය න භික්ඛවේ දජබන්ධෝ චෝරෝ පබ්බාචේතබ්බෝ යෝ පබ්බාජේය ආපatti දුක්ඛටස්ස යයි වදාළ බැවින් බරපතල සොරකම් කරන ප්‍රසිද්ධ හොරා පැවිදි නොකළ යුතුය. කලින් ප්‍රසිද්ධ සොරෙකුව සිට පසුව එය අත්හැර සුමගට බැස සිටින මහජනයාද ඒ බව දන්නා තැනැත්තා පැවිද්දට සුදුසුය. සමහර විට සුළු සුළු සොරකම් කළත් සොරකු වශයෙන් ප්‍රසිද්ධියක් නැති තැනැත්තාට පැවිද්ද දිය යුතුය. න භික්ඛවේ කාර වේදකෝ චෝරෝ පබ්බාජේතබ්බෝ යෝ පබ්බාජේය ආපත්‍ති දුක්ඛටස්ස යනු විනය නීති බැවින් බන්ධණයෙන් පලාගිය සොරාද පැවිදි නොකළ යුතුය. සිරගයකින් පලාගිය තැනැත්තාය තැනකින් තැනකට ගෙන යාමේදී ආරක්ෂක පුරුෂයන් අතින් පලා ගිය තැනැත්තාය මේ පෙදෙසෙන් පිට නොයා යුතුයයි නියමයක් කර තිබියදී ඒ පෙදෙසෙන් පලා ගිය තැනැත්තාය යන හැමදෙනාම පැවිදි කිරීමට නුසුදුසෝය දැහැමින් ජීවත් වෙමින් සිටියේදී අනුන්ගේ කේලාම් කීම නිසා බන්ධණයට හසු වී එයින් පලා ගිය තැනැත්තා ඒ පෙදෙසේම පැවිදි නොකළ යුතුය ඔහු අන් පෙදෙසකදී පැවිදි කළ හැකිය. නබික්කවේ ලිඛිතකෝ චෝරෝ පබ්බාජේ තබ්බෝ යෝ පබ්බාජේය ආපත්‍ති දුක්ඛටස්ස යනු විනය නීති බැවින් ඇල්ලීම සඳහා හෝ දනුවම් කරනු සඳහා රජෙහි ලියා ඇති සොරා පැවිදි නොකළ යුතුය. න භික්ඛවේ කාසා බතෝ කත දණ්ඩ කම්මෝ පබ්බාජේ තබ්බෝ යෝ පබ්බාජේය ආපත්‍ති දුක්ඛටස්ස යනු විනය නීති බැවින් කසෙන් හෝ අනිකකින් හෝ දඬුවම් පිණිස තලනු ලැබූ තැනැත්තා පැවිදි නොකළ යුතුය. කී දේ නොකිරීම නිසා තලනු ලැබූ තැනැත්තා පැවිදි කළ හැකිය. පැවිදි නොකළ යුත්තේ බදු නොගෙවීම, ණය නොගෙවීම ආදියට දඬුවම් වශයෙන් තලනු ලැබූ තැනැත්තාය. ඒ තැනැත්තා වුවද තුවාල සුවවීමෙන් පසු පැවිද්ද ලැබීමට නිසිය. නබික්කවේ ලක්ඛනාහතෝ කත දණ්ඩ කම්මෝ පබ්බාජේතබ්බෝ යෝ පබ්බාජේය ආපත්‍ති දුක්ඛටස්ස යනු විනය නීති හේයින් දඩුවම් වශයෙන් පිලිසීම් ආදීන් ශරීරයේ ලකුණු තබා ඇති තැනැත්තා පැවිදි නොකල යුතුය. ලකුණු තබා ඇති තැනැත්තා නිදහස් පුද්ගලයෙකු වේ නම් තුවාල සුව වී වන කැලල් මැකී ගිය පසු පැවිදි කළ හැකිය. තෙම ඩුලු වසා සිවුරු පෙර වූ කලෙහි නොපෙනෙන තැන්වල කැලල් ඇති තැනැත්තාද පැවිදි කළ හැකිය. න භික්ඛවේ ඉනායිකෝ පබ්බාජේ තබ්බෝ යෝ පබ්බාජේය ආපත්‍ති දුක්ඛ ටස්ස යනු වදාළ බැවින් ණයකාරයන් පැවිදි නොකළ යුතුය. පැවිදි වන තැනැත්තාගේ ණය ගෙවීමට ඔහුගේ නෑයෙක් හෝ දායකයෙක් හෝ බාරගනී නම් පැවිදි කළ හැකිය. ණය ගෙවීමට ධනයක් ගුරුවරයා වෙත තිබේ නම් ණය හිමියන්ට ඒවා දී නිදහස් කරගන්නා අටියෙන් ණයකාරයා පැවිදි කළ හැකිය. පසුව ධනය සපයා ණය ගෙවන්නට සිතා පැවිදි නොකළ යුතුය. ණයකාරයෙකු බව නොදැන පැවිදි කිරීමෙන් ගුරුවරයාට ඇවැත් නොවේ. නබික්කවේ දසෝ පබ්බාජේ තබ්බෝ යෝ පබ්බාජෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස යනු වදාළ බැවින් දාසයාද පැවිදි නොකළ යුතුය. මෙකල දාසයන් නොමැති බැවින් මේ ගැන විස්තරයක් නොකරනු ලැබේ. අටුවාවෙහි මේ ගැන විශාල විස්තරයක් ඇත්තේය. පැවිදි නොකල යුත්තෝ දෙතිස් දෙනෙක් තථාගතයන් වහන්සේ විසින් විනයෙහි මෙසේ වදාරා ඇති බැවින් අත් සුන් තනත්තාය පා සුන් තනත්තාය අත් පා සුන් තනත්තාය කන් සුන් තනතාය නාසය සුන් තනතාය කන්හා නාස සුන් තනත්තාය මහ ඇඟිලි සුන් තනත්තාය සුලැඟිලි සුන් තනත්තාය මහ නහර සුන් තනත්තාය පෙන අත් ඇතියාය කුදාය අඟුටු මිට්ටාය ගෙලෙහි ගෙඩි ඇති තැනැත්තාය. දඬුවම් පිනිස කළ ලකුණු ශරීරයේ ඇති තැනැත්තාය. කසෙන් තැළු ලකුණු ඇති තැනැත්තාය. අපරාධකාරයෙකු වශයෙන් රජයේ ලියා ඇති තැනැත්තාය. බරවා රෝගේ ඇති තැනැත්තාය. පාප රෝග ඇති තැනැත්තාය. පරිස දූෂකයාය කනාය කුදාය කොරාය ශරීරයෙන් පක්ෂයක් පණ නැති තැනැත්තාය පිලාය ජරා දුර්වලයාය අන්ධයාය ගොළුවාය අන්ධ බිහිරාය ගොළු බිහිරාය අන්ධ ගොළු බිහිරාය යන මොවුහු පැවිදි නොකළ යුත්තාහුය පැවිදි කළහොත් ගුරුවරයාට දුකුලා ඇවත් වෙයි. නියෙන් මදක්වත් ඉතිරිවන ලෙස ඇඟිලි අග පමණක් සුන් තැනැත්තා පැවිදි කළ හැකිය. නිය ඉතිරි නොවන පරිදි එක ඇඟිල්ලක් වුවද සුන් තැනැත්තා පැවිදි නොකළ යුතුය. මහනහර සුන් තැනැත්තා යනු නහර සිඳී යාම නිසා පතුල සම්පූර්ණයෙන් බිම තැබිය නොහි ඇඟිලි අග පමණක් හෝ විලුඹ පමණක් හෝ බිම තබමින් ගමන් කරන තැනැත්තාය. පෙන අත් ඇති ආයයි කියනුවේ ඒකාබද්ධ ඇඟිලි ඇති තැනැත්තාය. පාප රෝගියා යනු ඇදුම අර්ෂස් බගන්දරා කාස ආදී යම්කිසි රෝගයකින් පෙළෙන ජනයා විසින් පිළිකුල් කරන තැනැත්තාය. පරිස දූෂකයාය කියනුයේ විරූපත්වයෙන් පිරිස කැත කරන තැනැත්තාය. අන්‍යයන්ගේ හිස් තමන්ගේ දොරටිය තරමට සිටින ඊතා උස් පුද්ගලයාය බෛරව රූප බඳු ඊතා මිටි පුද්ගලයෝය දැවුණු කොටයක් බඳු ඊතා කළු පුද්ගලයෝය හුණු බිත්තියක් බඳු ඊතා සුදු පුද්ගලයෝය ඇට සම පමණක් ඇතිසේ පෙනෙන ලේ මස් ඊතා මද ප්‍රේතයන් බඳු ඊතා කෘෂ ශරීර ඇත්තෝය පරිහරණය කිරීමට දුෂ්කර වන තරමට ඊතා ස්ථූල ශරීර ඇත්තෝය පිශාචයන්ට බඳු මහෝදර ඇත්තෝය ඔසවා සිටිය නොහෙන පමණට මහත් හිස් ඇත්තෝය යනාදීහු පරීස දූෂකයෝය පරීස දූෂකයන් ගැන දීර්ඝ විස්තරයක් විනය අටුවාවෙහි ඇත්තේය පරීස දූෂකයන් බොහෝ දෙනෙකුන් එහි දක්වා ඇත්තේය පැවිදි කිරීමේ වයස නවික්කවේ උන්න පන්නර වස්සෝ ධාරකෝ පබ්බාජේ තබ්බෝ යෝ පබ්බාජේය ආපත්‍ති දුක්ඛටස්ස යනුවෙන් බුදුරජාණන් වහන්සේ වරක් පසළොස් අවුරුද්දකට අඩු වයස් ඇති කුලදරුවන් පැවිදි නොකළ යුතු බව වදාළසේක. පසු කාලයේදී ආයුෂ්මත් ආනන්ද ස්තවීරයන් වහන්සේගේ උපස්ථායක වූ ඉතා සදහැවත් පවුලක අහිවාතක රෝගයෙන් කාලක් ක්‍රියා කළෝය. ඒ පවුලේ ලදරුවෝ දෙදෙනෙක් ඉතිරි වූහ. භික්ෂූන් දක්නා කලෙහි පළමු පුරුද්ද නිසා ඔවුහු උන්වහන්සේලා වෙත දුව ඇති. භික්ෂූහු ඔවුන් එළවා ගනිති. භික්ෂූන්ගෙන් අනුකම්පාවක් නොලබන්නා වූ ඒ දරුවෝ හඬති. ඔවුන්ගේ දුක ගැන ආනන්ද ඉස්තවීරයන් වහන්සේගේ සිත උණු වී බුදුන් වහන්සේ විසින් 15 අවුරුද්දකට ආයු අඩු දරුවන් පැවිදි නොකරනසේ සිකපද පනවා ඇත්තේය. මේ දරුවන් විනාශ නොවීමට කල යුත්තේ කුමක්දයි සිතා ඒ කාරණය බුදුන් වහන්සේට සැලකලහ. එකල්හි තථාගතයන් වහන්සේ ආනන්දය ඒ දරුවෝ කවුඩන් එළවීමටවත් සමත් වන්නාහුදැයි විචාලෝ එසේයයි පිළිවදන් දුන් කලෙහි භික්ෂූන් අමතා අනුජානාමි භික්ඛවේ ඌන පන්න රස වස්සං කාකුඩ්ඩේපකං පබ්බාජේතුම් යනුවෙන් කවුඩන් පළවා හැරීමට සමත් 15 අවුරුදු වයසට නොපැමිණි දරුවන්ද පැවිදි කිරීමට අනුදැන වදාළසේක. හදිසි අවස්ථාවලදී ඒ කුලදරුවන් දෙදෙනා විනාශ නොවනු පිණිස කවුඩන් එළවීමට සමත් දරුවන් පැවිදි කිරීමට අනුදැන වදාලේ වී නමුත් බුදුන් වහන්සේගේ අදහස ඇටියට සැලකී යුත්තේ වයසින් 15 වස නොපිරුණු කුල දරුවන් පැවිද්දට නුසුදුසු බවය. එබැවින් විශේෂ කරුණක් සඳහා මිස 15 අවුරුදු වයස නොපිරුණු කුල දරුවන් පැවිදි නොකළ යුතුය. වයස අවුරුදු 15ටත් 20ටත් අතර කාලයේ කුලදරුවන් පැවිදි කිරීමට ඊතා සුදුසු කාලයේ හැටියට සැලකිය යුතුය. වයස්ගත වී පැවිදි වන්නවුන්ට පැවිද්දට සුදුසු වන හැටියට සිත කය සකස් කර ගැනීමට අපහසුය. එබැවින් බුදුන් වහන්සේ විසින් පංචහි ධම්මේහි සමන්නාගතෝ දුර්ලභෝ බුද්ධ පබ්බජිතෝ කතමේහි පංචහි දුල්ලබෝ භික්ඛවේ බුද්ධ පබ්බචිතෝ සුවචෝ දුල්ලබෝ සුග්ගහිත ගාහි දුල්ලබෝ පදක්ඛිනං ගාහි දුල්ලබෝ ධම්ම කතිකෝ දුල්ලබෝ විනය දරෝ යනුවෙන් ධර්ම පසකින් යුත් බුද්ධ පබ්බජිතයන් දුර්ලභ බව වදාරා තිබෙයි. මහණෙනි මේ කරුණ පහින් යුත් බුද්ධ පබ්බජිතයන් දුර්ලභය. අවර කරුණු පහකින් දෙයත් මහණෙනි සුවච බුද්ධ පබ්බජිතේක් දුර්ලභය ගුරුන් වෙතින් මනවින් උගන්නා වූ බුද්ධ පබ්බජිතයන් දුර්ලභය ගුරුන්ගේ අනුශාසනය දකුණට ගන්නා බුද්ධ පබ්බජිතේක් දුර්ලභය ධම්මකතික බුද්ධ පබ්බජිතේක් දුර්ලභය විනයදර බුද්ධ පබ්බජිතේක් දුර්ලභය යනු එහි තේරුමයි බුදුන් වහන්සේ විසින් තවත් සූත්‍රයකදීද දුල්ලබෝ ආකප්ප සම්පන්නෝ යයි ආකල්ප සම්පත්තිය ඇති බුද්ධ පබ්බජිතයන් දුර්ලභ බවද වදාරා ඇත්තේය. ධනවත් බව, උගත් බව, කුලවත් බව යන මේවා පැවිද්දට සුදුසුකම්, නුසුදුසුකම් බැලීමේදී සැලකිය යුතු බවක් බුද්ධ දේශනෙන් නොපෙනෙයි. ඉහත දැක් වූ ප්‍රවෘජා දෝෂයන්ගෙන් මුක්ත වේ නම් දුප්පත් පොහසත් උගත් නූගත් කවුරුත් පැවිද්දට සුදුසෝය යේබුයේනහි කිත්තය කුලතෝ පබ්බජිතා ජාතින් නිස්සාය මානං කරොන්ති බ්‍රාහ්මණ කුලා පබ්බජිතා මන්තේ නිස්සාය මානං කරොන්ති හීනච්ච කුලා පබ්බජිතා අත්තනෝ විජාතිතාය පාතිට්ඨාතුං න සක්කෝන්ති ගහපති ධාරකා පන කච්චේහි සේදං මුංචන්තේහි පිට්ඨියා ලෝණං පුප්ප මානාය භූමින් කසිත්වා නිහතමානදප්පා හොಂತಿ තේ පබ්බජිත්වා මානං වා දප්පං වා අකත්වා බුද්ධ වචනං උග්ගහෙත්වා විපස්සනාය කම්මං කරොන්තා සක්කොන්ති අරහත්තේ පතිට්ඨාතුම් යන චුල්ලහත්ති පදෝපම සූත්‍ර අටුවා පාඨයේද මෙහිලා සැලකිය යුතුය.